අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සු පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස दुःखन्धस्समुदयोति अविद्यायत्वेवाशेषविरागनिरोधः संखारनिरोधो संखारनिरोध विज्ञाननिरोधो विज्ञाननिरोधा नामरूपनिरोधो නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ उपादाननिरोधा भवनिरोधो भवनिरोधा जातिनिरोधो जातिनिरोधा जरामरणं शोकपरिदेव दुःखदोमनस्सुपायासा निरुज्झन्ति ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්ධස්ස සමුදයෝ හෝති අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා विज्ञाननिरोधो विज्ञाननिरोधा नामरूपनिरोधो नामरूपनिरोधा सलायतननिरोधो सलायतननिरोधा फस्सनिरोधो फस्सनिरोधा वेदनानिरोधो निरोधो වේදනානිරෝධා තණ්හානිරෝධෝ තණ්හානිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්ධස්ස නිරෝධෝ හෝති අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්ධස්ස සමුදයෝ හෝති अशेषविरागनिरोधा संखारनिरोधो संखारनिरोधा विज्ञाननिरोधो विज्ञाननिरोधा नामरूपनिरोधो नामरूपनिरोधा शलायतननिरोधो සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස दुःखन्धस्य समुदयोति अविद्यायत्वेवाशेषविरागनिरोधा संखारनिरोधो संखारनिरोधा विज्ञाननिरोधो विज्ञाननिरोधा नामरूपनिरोधो නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා නිරුද්ධන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්ධස්ස නිරෝධෝ හෝති සාදු සාදු සාදු